ආයිබෝවන් අද අපේ මේ ගැඹුරු විමසුම වෙන් වෙන්නේ බොහොම සුවිශේෂී සූත්‍ර දේශනාවකට ඒ තමයි ආනාපානසති සූත්‍රය. ඔව් මේක භාග්‍යවතුන් වහන්සේ සවැත් නුවර අර මිගාරමාතු ප්‍රාසාදයේ වැඩ ඉන්න කාලෙක දේශනා කරපු එකක්. ඒ වගේමයි නේද ප්‍රධාන පෙළේ මහරහතන් වහන්සේලා පවා පිරිවිරාගෙන ඉන්න වෙලාවක තමයි මේ දේශනාව සිද්ධ වෙන්නේ. හරියටම හරි. ඉතින් මේ සූත්‍රයෙන් කියවෙන්නේ අර හුස්ම ගැන අවධානය යොමු කරන එකෙන් පටන් අරගෙන අන්තිමට විමුක්තිය කියන්නේ සම්පූර්ණ නිදහස දක්වාම යන පුදුම ගමනක් ගැන. ඇත්තම ඒක තමයි මේකේ තියෙන ගැඹුර. අපි එහෙනම් බලමු මේ මූලාශ්‍රයේ ඇසුරෙන් මේ කියන ගමන් මගේ හරය මොකක්ද? ඒකේ තියෙන පියවරවල් මොනවද? ඒ වගේම ලැබෙන ප්‍රතිඵල මොනවද කියලා ටිකක් ගැඹුරින් කතා කරමු. හොඳයි. මුලින්ම කියන්න ඕනේ මේ දේශනාවට පසුබිම් වෙච්ච කාරණා ටිකක් තියෙනවා සූත්‍රයේම සඳහන් වෙන. ආ ඒ මොනවද? ඒ දවස්වල මේ භාග්‍යවතුන් වහන්සේ තීරණය කළා තියෙනවා ඉල් පොහේ වෙනකම්ම සවැත් නුවරම වැඩ ඉන්න. හ්ම් හ්ම් කියලා දෙනවා. එයාලව හික්මවනවා දියුණු කරනවා. ආ ඒ කියන්නේ හරිම ශාසනික දියුණුවක් තියෙන පරිසරයක් තමයි එතන නිර්මාණය වෙලා තියෙන්නේ. අන්න ඒක. ඒ වගේ පසුබිමක ඉල්පුර පසළොස්වක පොහොව දවසක රාත්‍රියේ තමයි මේ දේශනාව සිද්ධ වෙන්නේ. ඉක්ුන් එදා රෑ බුදුරජාණන් වහන්සේ භික්ෂු සංඝයාත් එක්ක එලිමහනේ නේද වැඩේ ඉඳලා තියෙන්නේ. ඔව් එලිමහනේ වැඩේ ඉඳලා භික්ෂු සංඝයා දිහා බලලා ඒ පිරිස ගැන හිත පහදවාගෙන කතා කරනවා. මොනවද උන්වහන්සේ කියන්නේ මේ පිරිස ගැන? උන්වහන්සේ දේශනා කරනවා මේ භික්ෂු පිරිස කෙලස් නැහැ. ඒ කියන්නේ බොරුවෙන් තොරයි, පාරිශුද්ධයි, හරියට හරවත් ගුණවලමයි පිහිටලා ඉන්නේ කියලා. හරිව වටිනා වර්ණනාවක්. ඔව් ඒ වගේම කියනවා මේ පිරිස ආහුණේයයි, පාහුණේයයි, දක්ඛිණේයයි, අංජලිකරණීයයි. ඒ කියන්නේ දුරින්දන් ගෙනත් දෙන දෙයටත් අමුත්තන් විදියට ගෙනත් දෙන දෙයටත් දක්ෂිනාවක් විදියට දෙන දෙයටත් වන්දනාමාන කරන්න සුදුසුයි කියලා. ඒ කියන්නේ ලෝකයට උතුම්ම පින්කෙතක් වගේ ගෙනගෙන එන. අන්න හරි. අනුත්තරම් පුඤ්ඤක්ඛෙත්තං ලෝකස ලෝකයාට උතුම්ම පින්කෙතක් කියලා වර්ණනා කරනවා මේ වගේ ශ්‍රේෂ්ඨ පිරිසක් මැද තමයි ආනාපාන සතිය ගැන මේ ගැඹුරු කාරණා කියවෙන්නේ එතකොට මේ පිරිසේ හැමෝම එක වගේද ඒ කියන්නේ මාර්ගඵල ගාබින් ඊතර දින්නේ නැහැ නැහැ ඒකත් බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා උන්වහන්සේ කියනවා මේ පිරිස අතරේ ඉන්නවා රහතන් වහන්සේලා අනාගාමි සකදාගාමි සෝතාපන්න භික්ෂූන් වහන්සේලාත් ඉන්නවා ඒ විතරක් නෙවෙයි සතර සතිපට්ඨානේ වඩන අය, සතර සම්‍යක්පඩාන වඩන අය, සතර 이르දිපාද, පංච ඉන්ද්‍රිය, පංච බල, සප්ත බොජ්ජංග, ආර්ය අෂ්ටාංගික මාර්ගය මේවා වඩන අයත් ඉන්නවා. ඒ කියන්නේ විවිධ මට්ටම්වල විවිධ භාවනා ක්‍රම වඩන අය ඉන්නවා. ඔව්. ඒ වගේම මෛත්‍රී, කරුණා, මුදිතා, උපේක්ඛා කියන බ්‍රහ්ම විහරණ වඩන අය, අසුභ භාවනාව, අනිත්‍ය සංඥාව වඩන අය. අනේ ඈත් එක්කම ආනාපානසති භාවනාව වඩන භික්ෂූන් වහන්සේලාත් ඉන්නවා කියලා පැහැදිලි කරනවා. ආ එතනදී තමයි ආනාපානසතිය විශේෂයෙන් මතුවෙන්නේ. ඔව්. අන්න එතනදී තමයි බුදුහාමුදුරෝ දේශනා කරන්නේ මහණනි වඩන ලද්දා වූ බහුල වශයෙන් ප්‍රගුණ කරන ලද්දා වූ ආනාපාන සතිය මහත්ඵල වේ මහා නිශංස වේ මහත්ඵලයි මහා නිශංසයි කියන්නේ ප්‍රතිඵලත් විශාලයි ලැබෙන යහපතත් විශාලයි කියන එක ඇයි ඒකට එච්චර වටිනාකමක් දෙන්නේ මොකද විශේෂත්වය විශේෂත්වය තමයි මේ ආනාපාන සතිය හරියට මනවින් වෙඩුවොත් ඒකෙන් සතර සතිපට්ඨානේ පිරිපුන් වෙනවා. සතර සතිපට්ඨානේ කියන්නේ සිහිය පිහිටවන්න තියෙන අර මූලික ක්‍රම හතර. හරියටම හරි කායානුපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව කියන හතර. ඉතින් ආනාපාන සතියෙන් මේ හතරම සම්පූර්ණ වෙනවා. හරි. ඊළඟට එහෙම සතර සතිපට්ඨානයේ පිරිපුන් වුණාම ඒකෙන් සප්ත බොජ්ජංග පිරිපුන් වෙනවා. සප්ත බොජ්ජංග බුද්ධත්වයට පටවෙන්න උපකාරී වෙන අංග හත නේද? සති, ධම්මවිචය වගේ ඒවා. ඔව්. සති, ධම්මවිචය, විරිය, පීති, පස්සද්ධි, සමාධි, උපේක්ඛා කියන හත. ආනාපාන සතියෙන් පටන් අරන් සතිපට්ඨානය හරහා ගිහින් මේ බොජ්ජංග හත සම්පූර්ණ වෙනවා. හරිම පුදුම සම්බන්ධයක් නේ. එතකොට අන්තිම ප්‍රතිඵලය අන්තිමට ඒ සප්තබොජ්ජංග සම්පූර්ණ වීමෙන් විඥා සහ විමුක්ති ඒ කියන්නේ යථාර්ථය පිළිබඳ නියම අවබෝධය නුවණ සහ සියලු කෙලසුන්ගෙන් දුකින් මිදීම, ඒ කියන්නේ විමුක්තිය. අනේ ඒ දෙක සම්පූර්ණ වෙනවා. ඒ කියන්නේ අද මුලින් කිව්වා වගේ නිකම්ම නිකම් හුස්මෙන් පටන් අරගෙන නිවන දක්වාම යන පැහැදිලි පියවරෙන් පියවර මාර්ගයක් මේක. අන්න ඒක තමයි වැදගත්කම. හරි. එතකොට මේ ආනාපාන සති භාවනාව ප්‍රගුණ කරන්නේ කොහොමද? ඒ ක්‍රමය සූත්‍රයේ විස්තර වෙනවා එතනේද? ඕ, බොහොම පැහැදිලිව විස්තර කරනවා. මුලින්ම කියන්නේ මේකට සුදුසු තැනකට යන්න ඕන. ආරණ්‍යයකට හරි, ගහක් මුලකට හරි, එහෙම නැත්නම් වෙනත් හිස් නිස්කලංක තැනකට හරි. ඊට පස්සේ කය ඍජුව තියාගෙන, ඒ කියන්නේ කොන්ද කෙලින් තියාගෙන සිහිය Taman ඉස්සරහින් පිහිටුවගෙන පලංගක් බැඳගෙන ඉඳ ගන්නවා. හරි. දැන් තමයි පටන් ගන්නෙ. කරන්න තියෙන්නේ සිහියෙන්ම හුස්ම ඇතුළට ගන්නවා, සිහියෙන්ම හුස්ම පිට කරනවා. මූලිකම දේ තමයි අන්නේ සිහිය පවත්වගෙන ඉන්න එක. එතනින් එහාට ඒකෙත් පියවර තියෙනවද? ඔව් පියවර 16ක් විස්තර කරනවා. ඒක කොටස් හතරකට බෙදෙනවා අර සතර සතිපට්ඨානයට අදාළව. ආ එහෙමද? අපි ඊටිකත් බලමු. පළවෙනි කොටස පළවෙනි කොටස අයිති වෙන්නේ කාය අනුපස්සනාවට. ඒ කියන්නේ කය ගැන සිහිය පිහිටුවීමට. මෙතනදී හුස්ම කියන්නත් කයම කොටසක්නේ. පළවෙනි පියවර. දීර්ඝව හුස්ම ඇතුළට ගන්නකොට මම දීර්ඝව ආශ්වාස කරනවා කියලා දැනගන්නවා. දීර්ඝව පිට කරනකොට ඒ වගේ. දෙවෙනි පියවර. කෙටියෙන් ආශ්වාස කරනකොට මම කෙටියෙන් ආශ්වාස කරනවා කියලා දැනගන්නවා. කෙටියෙන් ප්‍රශ්වාස කරනකොටත් ඒ වගේම දැනගන්නවා. ඒ කියන්නේ මුලින්ම හුස්මේ දිග කෙටි බව ගැන සිහිය පිහිටවනවා. ඔව්. ඊළඟට තුන්වැනි පියවර මුළු ආශ්වාසකයම දැනගෙන ආශ්වාස කරනවා මුළු ප්‍රශ්වාසකයම දැනගෙන ප්‍රශ්වාස කරනවා කියලා හිතනවා. ඒ කියන්නේ හුස්මේ මුල මැද අග ඔක්කොම ගැන සිහියෙන් ඉන්නවා. හතරවෙනි පියවර කාය සංස්කාරයේ සංසිඳුවමින් ආශ්වාස කරනවා කාය සංස්කාරය සංසිඳුවමින් ප්‍රස්වාස කරනවා කියලා පුරුදු වෙනවා. ඒ කියන්නේ ක්‍රමයෙන් අර රළු හුස්ම සංසුන් වෙනකොට ඒ සංසුන් බව දැනගන්නවා. හරි. ඒ ටික තමයි කායानुපසනාවට අදාළ පළමු කොටස. දෙවෙනි කොටස දෙවෙනි කොටස අයිති වෙන්නේ වේදනානුපස්සනාවට. විඳින් ගැන සිහියට. හුස්ම අරමුණු කරගෙන ඉන්නකොට නොයේක් දේවල් දැනෙන්න පුළුවන්. පස්වෙනි පියවර ප්‍රීතිය දැනගනිමින් ආස්වාස ප්‍රස්වාස කරනවා කියලා පුරුදු වෙනවා. ඒ කියන්නේ හිතේ ඇතිවෙන ඒ සැහැල්ලු සතුට, ඒ ප්‍රමෝදය දැනගන්නවා. හයවෙනි පියවර සැපේ දැනගනිමින් ආස්වාස ප්‍රස්වාස කරනවා. ඒ කියන්නේ කායිකව හරි මානසිකව හරි දැනෙන සුවය, පහසුව දැනගන්නවා. ප්‍රීතියයි සැපයයි. යම් ඇතිවෙන්න හේතු වෙන මානසික ක්‍රියාකාරීත්වය දැනගන්නවා. අටවෙනි පියවර චිත්ත සංස්කාරය සංසිඳුමින් ආස්වාස ප්‍රස්වාස කරනවා. ඒ කියන්නේ අර විඳීම් එන්න එන්න සංසුන් වෙනකොට ඒ බවත් දැනගන්නවා. හරි. ඒ වේදනානුපස්සනාවට අදාළ පියවර ටික. ඊළඟට තුන්වෙනි කොටස. තුන්වෙනි කොටස තමයි චිත්තානුපස්සනාව. සිත ගැන සිහිය. තමන්ගේ සිතේ తත්වය ඒ වෙලාවට තියෙන විදිහ දකින්න එක. නවවෙනි පියවර. සිත දැනගනිමින් ආස්වාස ප්‍රස්වාස කරනෝ. ඒ කියන්නේ රාගසිතක්ද, ద్వේෂසිතක්ද, මෝහසිතක්ද නැත්නම් ඒවයින් මිදුණු සිතක්ද කියලා ඒ මොහොතේ තියෙන සිතේ ස්වභාවය දැරගන්නවා. දහවෙනි පියවර සිත සතිතු කරවමින් ආස්වාස ප්‍රස්වාස කරනවා. ඒ කියන්නේ යම් අකුසලයක් තියෙනවා නම් ඒකෙන් මිදිලා කුසල් දහම් වඩලා සිත ප්‍රමුදිත කරනවා. සිත පාලනය කරගන්නවා වගේ. ඔව්. ඊළඟට 11 වෙනි පියවර. සිත එකඟ කරවමින් සමාධිගත කරමින් ආශ්වාස ප්‍රශ්වාස කරනවා. ඒ කියන්නේ විසිරුණු සිත එක අරමුණක තැන්පත් කරනවා. 12 වෙනි පියවර සිත මුදවමින් ආශ්වාස ප්‍රශ්වාස කරනවා. ඒ කියන්නේ తాවකාලිකව හරි නීවරණ වගේ කෙලස් වලින් සිත නිදහස් කරගන්නවා. හරිම පැහැදිලි. ඒ චිත්තානුපස්සනාව. දැන් අන්තිම කොටස හතරවෙනි එක. හතරවෙනි කොටස ධම්මානුපස්සනාව. ධර්මතා ඒ කියන්නේ ලෝකයේ යථා ස්වභාවය ගැන සිහිය පිහිටුවීම. මේක තමයි ගැඹුරුම තැන. 13 වෙනි පියවර අනිත්‍ය අණුව බලමින් ආශ්වාස ප්‍රශ්වාස කරනවා. ඒ කියන්නේ මේ හුස්මත් විනීමුත් සිතත් සියල්ලම නිතර වෙනස් වෙන සුළුයි. ස්ථිර නැහැ කියන අනිත්‍ය ලක්ෂණය මෙනෙහි කරනවා. 14 වෙනි පියවර විරාගය අණුව බලමින් ආශ්වාස ප්‍රශ්වාස කරනවා. ඒ කියන්නේ මේ දියවල් වල ඇලීමෙන් ඇතිවෙන දුක දැකලා ඒ ඇලීමෙන් මිදීම විරාගය තමයි වටින්නේ කියලා මෙනෙහි කරනවා. අනිත්‍ය විරාගය. ඔව්. ඊළඟට 15 වෙනි පියවර Nirodhe අනුව බලමින් ආශ්වාස ප්‍රශ්වාස කරනවා. ඒ කියන්නේ මේ දුක්ඛිත ස්වභාවය නැති කිරීම Nirodhe තමයි ඉලක්කය කියලා මෙනෙහි කරනවා. 16 වෙනි පියවර අත්හැරීම පටිනිස්සද්ගය අනුව බලමින් ආශ්වාස ප්‍රශ්වාස කරනවා. ඒ කියන්නේ මේ සියල්ල අල්ලගෙන ඉන්න එකෙන් වැඩක් නැහැ. සම්පූර්ණයෙන්ම අත්හරින්න ඕන කියන කාරණය මෙනෙහි කරනවා. පියවර 16ම හරිම ක්‍රමානුකූලයි. ඒ කියන්නේ හුස්ම දිහා බලන් ඉන්නකම් පටන් අරගෙන ශාරීරිය විඳින් සිත අන්තිමට අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන යථාර්ථය දක්වාම සිහිය දියුණු කරනවා. අන්න ඒක තමයි වෙන්නේ. ඊට මේක අර කලින් කිව්ව සතර සතිපක්කාණයට සම්බන්ධ වෙන හැටි තව ටිකක් පැහැදිලි කළොත්. ඔව්. අර පළවෙනි පියවර හතර හුස්ම ගැන සිහියෙන් ඉන්න එක කෙලින්ම කායානුපස්සනාව. එතනදී හුස්ම කියන කය ගැන සිහියෙන් ඉන්නේ. හරි. ඊළඟ පියවර හතර ප්‍රීතිය, සැපය, චිත්ත සංස්කාර දැන ගැනීම, සංසිඳින්ද වීම, ඒ වේදනානුපස්සනාව. මොකද ප්‍රීතිය සැපේ කියන්නේ විඳීම. හ්ම්ම්. කිරීම, මුදවා ගැනීම, ඒ චිත්තානුපස්සනාව. සිතේ తත්වය ගැනනේ බලන්නේ. ඔව්. අන්තිම පියවර හතර අනිත්‍ය, විරාග, නිරෝධ, පටිනිස්සග්ද මෙනෙහි කිරීම ඒ තමයි ධම්මානුපස්සනාව. ලෝකයේ යථා ස්වභාවය ධර්මතා ගැනනේ බලන්නේ. ඒ කියන්නේ ආනාපාන සතිය කියන එක වඩනකොටම සතර සතිපට්ඨානයම වැඩෙනවා. අනිවාර්යෙන්ම. ඒ වගේම හැම පියවරක් ගැනම කියනකොද බුදුහාමුදුරුව මතක් කරනවා මේක කරන්න ඕනේ ආතාපි කෙලස් තවන වීරියෙන් සම්පජානෝ නුවණින් සතිමා සිහියෙන් යුතුව විනෙය්‍ය ලෝකේ අභිච්ඡා දෝමනස්සං ලෝකයේ ගැන තියෙන තද ඇල්මයි ගැටීමයි දෙකම අයින් කරලා කියලා. ඒ ගුණාංග ටික හැම වෙලාවෙම තියෙන්න ඕනේ. ඔව්. හරි. එතකොට මේ සතර සතිපට්ඨානයේ ওই විදිහට වැඩෙනකොට අර කිව්වා සප්ත බොජ්ජංග බුද්ධත්වයට පත්වීමේ අංග 7. ඒ ටික වැඩෙන්නේ කොහොමද? ඒකත් මේකට සම්බන්ධද? ඔව්. ඒක තමයි ඊළඟ පියවර. සූත්‍රයේ කියනවා ඔය විදිහට සතර සතිපට්ඨානය වඩනකොට සප්ත බොජ්ජංග ඉබේම වගේ පිරිපුන් වෙනවා කියලා. ආ. ඒ කොහොමද? අර පොඩි මේසලාම්පුව වැඩ කරෙනියනේ සෑහෙන කාලෙකින්. ඉතින් මං YouTube එකෙන් වීඩියෝ එකක් බලලා අර ඒක අද උදේම අමාරුවෙන් හදාගත්තා. බලන්න සතිපට්ඨානය කියන්නේ සිහිය පිහිටුවීමනේ. ඉතින් ඒක හරියට කරනකොට මුලින්ම සති කියන බොජ්ජංගය සිහිය හොඳකම තහවුරු වෙනවා. ඒක නොපිරිහෙලා පවතිනවා. හරි. එහෙම සිහියෙන් ඉන්නකොට එයා ධර්මයේ ගැන නුවණින් විමසන්න පටන් ගන්නවා. මේක කුසල්ද අකුසල්ද මේකේ යථාර්ථය මොකක්ද කියලා. අන්න එතකොට ධම්මවිචය කියන බුද්ධංගය ධර්මයේ නුවණින් විමසීම වැඩෙනවා. එහෙම නුවණින් විමසලා තේරුම් අරන් භාවනා කරනකොට එයාගේ උත්සාහය අඩු වෙන්නේ. අකුසල් අතාරින්න කුසල් වඩන්න එයා උත්සාහ කරනවා. අන්න එතකොට විරිය කියන බුද්ධංගයේ වීරිය උත්සාහය පහළ වෙනවා. සති ධම්මවිචය විරිය. ඊළඟට වීරියෙන් යුතුව භාවනා කරගෙන යනකොට එයාට කාමවස්තුන්ගෙන් තොර ලෞකික දේවලින් තොර හිතට සැහැල්ලුවක් සතුටක් දැනෙන්න පටන් ගන්නවා. අන්න ඒක තමයි පීති කියන බොජ්ජංගය. निराமிස ප්‍රීතියක්. හරි. ප්‍රීතියෙන් ඉන්න කෙනාගේ කයත් සිතත් දෙකම සංසුන් වෙනවා. කලවල ගතිය නැති වෙලා යනවා. අන්න ඒක තමයි පස්සද්ධි කියන බොජ්ජංගේ සංසුන් බව. හරිම ස්වභාවික දියුණුවක් වගේ. ඕ එහෙම කයත් සිතත් සංසුනුනාම එයාගේ සිත එක අරුමුණක ලේසියෙන්ම කියාගන්න පුරුවන් වෙනවා. විසිරෙන්නේ නැහැ. අන්න ඒක තමයි සමාධි කියන බොජ්ජංගය. සිත එකග බව. සමාධිය. අන්තිමට එහෙම සමාධිගත වෙච්ච සිත එයා හොඳට මැදහත් සිතින් බලාගෙන ඉන්නවා. ඒ කියන්නේ ඇලෙන්නවත් ගැටෙන්නවත් නැතුව උපේක්ෂාවෙන් යුතුව ඒ සමාධි දිහා බලනවා. අන්න ඒක තමයි උපේක්ඛා කියන බොජ්ජංගය. මදහත් බව. සති, ධම්මවිචය, විරිය, පීති, පස්සද්දි, සමාධි, උපේක්ඛා. හතම පිරිපුන් වෙනවා. ඔව්. ආනාපාන සතියෙන් පටන් අරන් සතිපට්ඨානය හරහා මේ බොජ්ජංග හතම පිළිවෙලින් එකක් අනෙක නිසා දියුණු වෙලා සම්පූර්ණ වෙනවා. හරීම පැහැදිලිද? එතකොට අන්තිම ප්‍රශ්නේ මේ බොජ්ජංගහත ඔය විදිහට දියුණු වීම කොහොමද අර මුලින්ම කිව්ව විද්‍යා සහ විමුක්ති කියන අවසාන ඉලක්කයට මඟ පාදන්නේ? අන්න ඒක තමයි අවසානය. බුදුරජාණන් වහන්සේ දේශනා කරනව ඔය විදිහට වඩපෝ බහුල වශයෙන් ප්‍රගුණ කරපු ශබ්ද බොජ්ජංග තියෙනවානේ. ඔව්. ඒ බොජ්ජංග ටික විවේකය, ඒ කියන්නේ කෙලෙස් වලින් වෙන්වීම, විරාගය, නොඇලීම, තණ්හාව නැති කිරීම, Nirodha, දුක නැති කිරීම, නිවන කියන කාරණාව ඇසුරු කරගෙනම දිගටම වඩනකොට, ඒ කියන්නේ නිවනටම හිත යොමු කරගෙන මේ බොජ්ජංග ටික දියුණු කරනකොට අන්න එතකොට විඥා, ඒ කියන්නේ අරිහත් මාර්ග ඥානය සියල්ල පිළිබඳ නියම අවබෝධය සහ විමුක්ති, ඒ කියන්නේ අරිහත් ඵලය සියලු කෙලෙසුන්ගෙන් සම්පූර්ණයෙන් මිදීම, නිදහස් අන්න ඒ දෙකම සම්පූර්ණ වෙනවා. කියන්නේ ආනාපාන සතියෙන් පටන් ගන්න සතිපට්ඨානයේ බොජ්ජංග හරහා විද්‍යාව සහ විමුක්තිය දක්වාම යන සම්පූර්ණ මාර්ග සිතියමක් වගේ මේක. හරි එකම හරි. සම්පූර්ණ ක්‍රමානුකූල මාර්ගයක්. ඉතින් මේ අපි කරපු විමසුමෙන් පැහැදිලි වෙනම ආනාපාන සති භාවනාව කියන්නේ නිකම්ම නිකම් හුස්ම දිහා බලාගෙන ඉන්න එකක් නෙමෙයි. ඒක හරිම සරල තැනකින් පටන් අරගෙන හිතාගන්න බැරි තරම් ගැඹුරු මානසික දියුණුවක් හරහා අවසානයේදී උතුම්ම නිදහස ප්‍රඥාව දක්වාම අරගෙන යන පියවරෙන් පියවර දියුණු කළ හැකි අංග සම්පූර්ණ භාවනා ක්‍රමයක්. ඇත්තමම මෙතන ඇත්තටම ගැඹුරින් හිතන්න ඕනේ කාරණයක් තමයි මේ අපි හැමදාම හැම තත්පරයකම නොදැනුවත්ව කරන දෙයක් නෙමෙයි හුස්ම ගැනීම. ඔව්. අන්න ඒ වගේ සාමාන්‍ය කියලා හිතන දෙයක් නිවැරදි සිහියෙන් නුවණින් යුතුව අරමුණු කළොත් ඒකෙන්ම කොයිතරම් ඉහළ තැනකට යන්න පුළුවන්ද කියන එක. ඉහළම මානසික දියුණුව, සදාකාලික සැනසීම, ඒ ඔක්කොම මේ හුස්ම අරමුණෙන්ම ලබා ගන්න පුළුවන්. ඒක පුදුම දෙයක් නේද? ඔව්. ඒ වගේම මේ ධර්මතා එකිනෙකට සම්බන්ධ වෙලා තියෙන විදිය ආනාපාන සතියෙන් සතිපට්ඨානයට, සතිපට්ඨානයෙන් බොජ්ජංගයට, බොජ්ජංගයෙන් විඥා විමුක්තියට. එකක් අනෙක පෝෂණය කරන, එකක් අනෙකට පාර හදන විදිය ඇත්තරම සුවිශේෂී. බුදුදහමේ තියෙන ගැඹුරු පෙන්눔 කරන තැනක්. ඒ වගේම සූත්‍රයේ අවසානයේ සඳහන් වෙලා මේ දේශනාව අහගෙන හිටපු භික්ෂුන් වහන්සේලා ඊටාම සතුටටපත් වුණා. උන්වහන්සේගේ දේශනාව සතුටින් පිළිගත්තා කියලා. ඔව්. භගවතෝ භාසිතං අබිනන්දුන්ති කියලා සඳහන් වෙනවා. ඒ තරම්ම මේ ආයතත් මේක වැඩගත් දේශනයක් වෙන්නේ නැති. ඇත්තම ඉතින් අදට අපේ මේ ගැඹුරු විමසුම මෙතනින් නිමා කරනවා. ආනාපානසති සූත්‍රය ඇසුරෙන් අපි ගොඩක් දේවල් ඉගෙන ගත්තා කියලා හිතනවා.